තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාස්නාවන්ත පින්වත්නි අද දින අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සන්තුෂ්‍ය කෝච සුබරෝච කියන දහම් පදයේ තුල අපගේ ජීවිතය අපි සකසගන්නේ කෙසේද සන්තුෂ්‍ය කෝච සුබරෝච කියන දහම් පදය කමඨාන කරගන්නේ කෙසේද කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ සූත්‍රය තුළ පින්වතුනි විශේෂ ගැඹුරිච්ච නිදානයක් තියෙනවා. ඒක තමයි අපි ලබාවු මිනිසක් භවයේ රාග බෝධිය. අපි හැමෝටම මේ භවයේම පිරිනිවන් පාන්න භාග්‍යතුන් වහන්සේ විශේෂ පණිවිඩයක් දේශනා කරනවා. හැබැයි මේවා අපි කටපාඩමින් දන්නවා. විග්‍රහ කරන්න තරම් අපි මේ පිළිබඳව කරුණු කාරණා මතකේ තබාගෙන ඉන්නවා. හැබැයි තාම සෝතාපන්න වුනේ නැහැ කියන එක තමයි සත්‍ය. මේ සූත්‍රය ඒ සියලුම ස්වාමීන් වහන්සේලා හොඳට ශ්‍රවණය කරලා නැවත තපෝවණයට කියලා පුරුදු පුහුණු කළා 500ම රාත් වුණා. හැබැයි අද අපි දහස් වාරයක් මේක සත්‍යයනා කරන්නට ඇති. කටපාඩම් කරලා අනේක වාරයක් මේක අපි ජප කරන්නට ඇති. හැබැයි නිින්දෙත් කියවෙන්න තරම් මේක මතකේ රැඳුණා මිසක් මේ කමඨාන් වලින් අපට ඵලයක් ලැබුණද මේ කියන සංසාර දුක අපේ ජීවිතය තුළ නියුණද කියලා වොත් අපට උත්තරයක් දෙන්න විදියක් නැහැ හේතුව අපි තුළ සෑයීමටපත් වෙන උත්තරයක් නැහැ සන්තුෂ්ඨ කෝච සුබරෝච කියලා කියන්නේ පින්වතුනි ළඟදී සෑයීමටපත් වෙන්න ඕනේ කියන කාරණාව අද අපේ ජීවිතේ ගොඩාක් අනුපාඩුවක් වෙලා තියෙන්නේ මේ ගුණය නෙමෙයිද අපි මේ ලෝකේ දිහා දකිනකොට අපිත් වාහනයක තමයි යන්නේ හැබැයි පාර යන හැම වාහනයක් යාම බලනවා අනේ මේක මීට වඩා අලුත් එකක් මේක මීට වඩා පාසකම් තියෙන එකක් මේක ටිකක් විශේෂ වර්ගයක වටිනාකමින් වැඩි එකක් මේක ගියාම අපේ ආත්මගෞරවය තව ටිකක් වැඩි වෙනවා දැන් මේ මොකද්ද පින්වතුනි වෙලා තියෙන්නේ? ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්න බෑ, සෑයීමටපත් වෙන්න බෑ. අපි කියන්නේ මේ රෝධ හතරක් උඩ තමයි. ඒත් අපි සෑයීමටපත් වෙලා නැහැ. ලෝකෙ තියෙන සේරම වානවල යතුරු වල ඉනිකාරයා මම විය යුතුයි. කොහොමද සෝවාන් වෙන්නේ? තථාගත ගෞතමයන් වහන්සේ පිරිනිවන් පාර දැන් 2600 ගණක් වෙනවායි කියලා කියනවා. ඒත් පින්වතුනි තාම බැරි වුණා නම් සම්මා දිට්ඨිය අදා ගන්න. මේ ලෝකේ පවතින්නේ හැමතැනම එකම දෙයයි. හේතුඵල ධර්ම. කුසල් පවතින තාක්කල් හැමදේම ලැබෙනවා. අකුසල් පවතින තාක්කල් හැමදේම අයිමි වෙනවා. කුසල් නිසා ලැබෙනවා අකුසල් නිසා නොලැබෙනවා. ඇයි මේ පුංචි දෙයකට තේරෙන්නේ නැත්තේ? අපි මේ මීමත ඉපදෙනකොට කිසිම දෙයක් ගෙනාවේ නැහැ. යනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. මේක හැමෝම දන්න සබෑවක්. රුපියලක් ගෙනාපු කෙනෙක්වත් යනකොට රුපියලක් ගෙඩිච්ච කෙනෙක්වත් මේ ලෝකේ කිසිම තැනක නැත. ඇයි මේ පුංචි සරල ධර්මය අපට තේරෙන්නේ නැත්තේ? එහෙනම් මේ කියන ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන මේ කියන මුතුමැණික් සියලුම දේවල් කුමක් සඳහා ලැබුණේද? తాවකාලික පරිභෝජනය සඳහා පමණක් ලැබුණා. මේ తాවකාලික පරිභෝජනය සඳහා ලැබිච්ච දේ අපි අයිති කරගත්තා. පුද්ගලයේ සත්‍යයක් නැති මට පුද්ගලයේ සත්‍යයක් නිර්මාණය වුණා මේ වක්කම් නිසා. මේක තමයි හේතුව අපි තාම මේ භවයේ යන එකට. අපි මේ ඉන්න නිවස අපට කලින් මොනතරම් මිනිස්සු අයිතිවාසිකම් කියන්නේ නැද්ද? අසංකය කෝටි ගණනක් මේක පුරාවටම බැලුවාම මේ එකම ඉඩමට ඔප්පු හදන්න ඇති මහ පොළවේ ඉඩමදී ඔප්පු ටික තියන්න ඇයි මේ සරල දේ අපට තේරෙන්නේ නැත්තේ? අපි දකින හැමදේම අපට අවශ්‍යයි කියලා හිතන නිසාමයි අපි ඉපදෙන්නේ මේ ඇස්වල තියෙන මේ සම්මා දිට්ඨිය අපි සෑයීමටපත් කරගෙන නැහැ මෙන්න මේ අඩුව අපි හදා ගන්න ඕනේ අපි ලෝකයේ දකින දකින හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා ඒවා අයිති වෙන්න ඕනේ කියලා හිතනවා කොච්චර යවා වෙලා ඉතියක් දරුවෝ ඉතියක් සෑයීමට පත් වෙලා ඉතියක් පාරේ යනකොට එයාගේ ඇස් දුවන්නේම කාන්තාව හරහා නෙමෙයිද කාන්තාවන්ගේ ඇස් දුවන්නේ පුරුෂයෝ හරහා නෙමෙයිද තාම ප්‍රශ්නේ විසඳිලා නැහනේ අපි තාම සෑයීමට පත් වෙලා නැහැ තාම අපට මේකේ සබෑව වැටහිලා නැහැ. තාම අපි ලෝභ දේශ මොහ නඩත්තු කරනවා. ලෝභ දේශ මොහ තාම අපි පෝෂණය කරනවා. ඇස්වලින් දකින හැම දේ තුළින්ම සෑයීමටපත් වෙන්න පුළුවන් නම් අන්න එදාට එයා ආර්ය ජාතියේ ඉපදෙනවා. ඒකට පින්වත්නි කඳුනාගින්න අවශ්‍ය නැහැ. විදේශගත වෙලා වනගත වෙලා කහටම් වඩන්න අවශ්‍ය නැහැ. මේ ඉන්න තැන තමයි අපි ඉන්න සුදුසුම ප්‍රදේශය. මෙතන දැන් වඩන්නට ඕනේ. අපි හැමෝම හිතනවා පෙරපින් මදි සංසාරයේ කුසල් නැදී බුදුවරු දැකලා අපට මේවා වැටහුන්නේ නැහැ අපට කුසල් පිළිලා නැහැ පාරමිතා පිළිලා නැහැ ඒක අපේ මෝඩකම පින්වතුනි නේරාංජනා නදියේ ගණිවලට වඩා තථාගතයන් වහන්සේලා දිනුනා අපේ පාරමිතාව 500 වතාව සම්බුද්ධත්වයට පත් වෙන තරම් පිළිලා ඉතිරිලා වහන්දා නැද්ද අර ටැංකිය උතුරලා වැක්කිරනවා වාගේ අපේ පාරමිතා වැක්කිරනවා අපි කැමැති නෑ පින්වතුනි පිරිනිවන් පාන්න. අන්න ඒක පිළිගන්නේ අර නැති පාරමිතාවක් පිළිලා නෑ කියලා කාටදෝ දොස් කිය කිය විදිනවා. අපි ඉපදීමට හේතුව මේ කර්මය කුසල් අකුසල් කියන මේ කර්මය නිර්මාණය වෙන්න හේතුව අසකන දිව නාසය සමසිත කියන සලායතන වල තියෙන පංචකාම ධර්මය ආයතන හයෙන් තමයි මේ ඉපදීමට හේතුව හැදෙන්නේ. කවුරුරි පින්වතේ නැගිටලා කියන්න බලනවා අසකන දිව නාසය සමසිත පාවිච්චි නොකර මට කුසල් කරන්න පුළුවන් කියලා. කවුරුරි කෙනෙක් කියන්න බලනවා අසකන දිව නාසය සමසිත පාවිච්චි නොකර මට අකුසල් කරන්න පුළුවන් කියලා. එහෙනම් මේ ආයතනයේ ප්‍රශ්නය තමයි මේ ඉපදිලා දුකට හේතුව. ඇයි මේ පුංචි සරල ධර්මතාවය අපට වැටෙන්නේ නැත්තේ? මේ මිහිමත ඉපදිච්ච වාරගාන අපට වැලිකට වලින් ගණන් කරන්න බෑ. පිටසක්වල ජීවින්ගේ වැලිල්ලාගෙන ඉන්න වෙනවා. ඒ තරම් ඉපදිලා. මැරිලා වලදාපු තැන් වල ඇටකටු එකතු කරා නම් මා පොළවේ පස්වලට වඩා ලොකුයි ඒ ඇටකටු ගොඩ අම්මේ තාත්තේ නොවෙච්ච කෙනෙක් නෑ ඉපදිච්ච නැති තැනක් නෑ වලදාපු නැති තැනක් නෑ ඒත් මේ සංසාරේ කිසිම දෙයක් හැයමටපත් වෙලා නෑනේ 60 70 වෙලා තාම ඉන්නේ කසාද බඳින මානසිකත්වයෙන් අවුරුදු 80ක් වෙලා ඉඩම් අරගෙන ගෙවල් හදන මානසිකත්වයෙන් අනුපාත කළා මේ දැන් මැරෙනවා දැන් මැරෙනවායි කියලා හිතෙනවා. එහෙ වෙනකොට බැංකුවේ පොලි හදනවා, කොට්ටයට හංගනවා. මොකද්ද මේ කතන්දරය කියලා බැලුවාම කිසිම දෙයකින් අපි සෑයමටපත් වෙලා නැහැ. සන්තුෂ්ස පෝච සුබරෝච කියන ධර්මතාවය අපේ ජීවිතවල ප්‍රායෝගික වෙලා නැහැ. මේ මොහොතේ ඉඳලා පින්වතුනි බුදුන් සරණ යන්න ඉපදුනා ඇති නැවත සංසාරේ ඉපදිලා නැවත කරන්න වෙන්නේ ওই කසාද බඳින එකයි, ගෙවල් හදන එකයි, අම්බ කරන එකයි, පෝසත් වෙන එකයි, પરම්පරා 20ට විතර ධන එකතු කරන එකයි විතරයි නේද? වෙන මොනවද කලේ ජීවිත කාලේ කියන්න බලමු. මේ වජ්‍ර කලාපයේ පුරාවටම ඕක විතරමයි කළේ පෝසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකම් මාන්සි වෙනවා රුපේලක්කාරි වැඩිපුරම්ම කරන්න දුක් වෙනවා හැබැයි Tamange චරිතයේ එක කෙලෙසයක් විරෝධ කරන්න වේසිච්ච වෙලාවක් තියනවද අවුරුද්දට එක සීලයක් අදන්නව අවුරුදු පා වෙනකොට පන්සිල් අදලා ඉවරයි. එයා ආර්ය જાති ඉපදිලා ඉවරයි. අවුරුදු 5කට එකක් අදන්නකෝ 25 වෙනකොට සේරම ඇදිලා ඉවරයි. එහෙනම් අවුරුදු 5කටවත් එක සීලයක් අදන්න හැබැයි අවුරුද්දෙන් අවුරුද්දට අපේ වත්කම් කොච්චර වැඩි වෙලාද ඒවා පොලි හදන්න ඒ ඝනකාධිකාරයන් විශාලයෙන් විඩාවටපත් වෙනවා මේ දුර්වලකම් අපි පිළිගන්න අකමැති නමුත් ඇත්ත ඒක උදේ නැගිට වෙලේට අනේ ඊයරත් මම මැරිලා නෑ. තව දවසක් හම්බ වුණා. මේ පැය 24වත් සෝවන් වෙන්න ඕනේ. මේ පැය 24වත් මිනිසක් භවයට වැඩක් කරන්න ඕනේ කියලා හිතන්නේ අද කාවද රවට්ටන්නේ කොයි ලෝකෙ ගිහිල්ලාද හම්බ කරන්නේ මොනවද කරන්නේ කොයි මිනිස්යාටද වෙළඳාම් කරන්නේ උදේ නැගිට වෙලේ ඉඳලාම අපේ ඔළුව දුවන්නේ පංචකාමයට විතරයි නේද එහෙනම් මේ දුර්වලකම් හැදෙනකම් පින්වතුනි අපේ මේ කියන ඇසෙන් සෑයමටපත් වෙන ධර්මතාවයේ ඇදෙනකම් කවදාවත් මේ සංසාරයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකින්න දේවල් සෑයමටපත් වෙන්නේ නැහැ. ගෙදර කෑම හදනවා සමහර වෙලාවට ඒගොල්ලෝ බොහොම අපහසුයෙන් තමයි හදලා තියෙන්නේ. දැක්කම අපිට තරහා යන බලන්නකො ඊයේත් මේකමයි කෑවේ. හදත් මේකමයි කෑවේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතලින් තොර මේ ලෝකේ මොනවද තියෙනවද? හැම ව්‍යංජනයක් තුළම ලුණු ඇඹුල් වල රස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සතරමා භූත කියන එක මේ ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොනවා කෑවත් ඒ සතරමා භූතමයි. සමහර ව්‍යංජන 1500ක් වටිනවා. සමහර ව්‍යංජන රුපියල් 50යි වටින්නේ. හැබැයි මේ හැම එකක්ම පස්සල නිර්මාණයක් කියලා අපේ සිත පිළිගන්න අකමැති නේද? මේ මාපොළවේ පස් තමයි විවිධාකාර නාම රූප වලට විවිධාකාර රස බවට පත් වෙලා අපි මේ කාම ලෝකයේ මත් කරවන්නේ මේක කවදාවත් දැක්කේ නැහැ නේ පින්වතුනි කුසකින්න නිවෙන්නයි කෑම අවශ්‍ය. කෑම වෙනුවෙන් පින්වතුනි බඩගිනි හදන ලෝකයක් මේ ලෝකේ නෑ. මැරෙන්නේ නැතුව ඉන්න කෑම කෑවනම් ඒකේ වරදක් නෑ. හැබැයි කෑම කන්න ජීවත් වෙනවා නම් එතන වරදක් තියෙනවා. අපේ ඇසට දැනෙන කිසිම රසයකින් අපි සෑයීමටපත් වෙන්නේ අපි හැමදාම ලුණු හැඹුල් වලින් රස හොයනවා. ඒ කියන්නේ අපි මේ කියන සෑයීමටපත් වෙන ගුණය අදලා නැහැ. අපි මේ ලෝකයේ පරිභෝජනය කරන හැම දෙයකලින්ම සෑහීමටපත් වෙන්න ඕනේ පින්වත්නි. ඒ ගුණයේ තිබිච්ච 500ක් එදා තපෝවණයේ ප්‍රාර්ථලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබුවා. අද අපට ඒ ගුණය නැහැ. තියෙන දේවල් වලින් අපි සැනසීමටපත් වෙන්නේ නැහැ. ඒ මානසිකත්වය අපි තුල ඇදිලා නැහැ. දකින දකින හැම දේ තුළම කැළඹිල්ලක් නෙමෙයිද ලෝභය නෙමෙයිද හදන්නේ දකින දේවල් වල අවශ්‍යතාවය ඇති වුණොත් අනිවාර්යයෙන්ම එතන නිර්මාණය වෙන්නේ ලෝභ චෛතසිකය යන්නේ. දකින දේ වෙනස් කරන්න විනාශ කරන්න අදහස පාලෝනා නම් එතන නිර්මාණය වෙන්නේ ද්වේෂසාගත චෛතසිකය යන්නේ. මේ මෙවැනි චෛතසික නිර්මාණය වෙන බව නොදැනුවත්ව ජීවත් වුණාම ඒ නිර්මාණය වෙන්නේ මෝහසාගත චෛතසිකය. එනම් රැ වෙනකම් උදේ ඇහැරිච්ච වෙලේ ඉඳලම අපි හදලා තින්නේ ලෝභ දේශ මෝහ ජීවිත කාලෙම අපි මේ වඩලා තින්නේ කෙලෙස් පින්වතුනේ. එහෙනම් ධම්මයේ ආර්ය මාර්ගය වඩන්න ඕනේ. ඇසට පේන හැම දේ තුළින්ම සෑයීමටපත් වෙන්න ඕනේ. මගේ කුසලයේ නිසා මේක ලැබුණා. අනේ මට කුසල් නැහැ. ඒ නිසා මේක ලැබුණ නැහැ. ලද දේ සෑයීමටපත් වෙන්න. කාලයේ දීපයේ දේශයේ කුලයේ මව ඉපදෙන්න කලින් තීරණය වෙලා ඉවරයි. ආවල් රටේ ආවල් මව් කුසේ ඉපදෙන්නේ පස්මා බැලුම් මාබෝධි සත්‍යයන්ට විතරක් නෙමෙයි මේ ලෝකේ හැමෝටම තියෙන පින්වතුනි. මෙතන දැන් ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනා කවදාද දවසක පිරිනිවන් පාන්න ඕනේ තුන්තරා බෝධියකින් එකක රාග බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය කියන මේ තුන්තරා බෝධියක් නැතුව පිරිනිවන් පාන්න ක්‍රමයක් තියෙනවද අපට? එහෙනම් තුන්තරා බෝධියක් පතාගෙන යන අපි සියලුම දෙනා කවුද? තුන්තරා බෝධි පතන බෝධිසත්වරෝ එහෙනම් බෝධිසත්වර හැම කෙනාම මේ ලෝකේ ඉපදෙන්න ඒ අයට පස්මා බැලුම් තියෙනවා පෙර භවවල කරපු කුසල් අකුසල් වලට අනුව ඒක තීරණය වෙනවා එහෙනම් අපේ අම්මා කවුද? රට කොහෙද? කොච්චර කාලයක් ආයුෂ ලබනවද? මොන භාෂාවද කතා කරන්නේ? අන්තිම රුපියල වෙනකම් අම්බ කරන සියලුම දේවල් තීරණය වෙලා නම් රුපියලක් වැඩිපුර අම්බ කරන්නත් බැරි නම් අඩුවෙන් එක ප්‍රතික්ෂේප කරන්නත් බැරි නම් ආයුෂ කල්පයට වඩා එක තප්පරයක් වැඩිපුර ජීවත් වෙන්නත් අපට බැරි නම් අපි ඇයි පින්වතුනි මේ පරම සත්‍ය නොදැන බොරුවට වෙසෙන්නේ මාස් වෙන්නේ පෝසත් වෙන්නේ හැමදේම තීරණය වෙලා ඉවරයි. ළඟදී සෑයීමටපත් වුණාම හැමදේම සංසිඳෙනවා. අද අපට තියෙන නිවසෙන් අපි සෑයීමටපත් වෙන්නේ ඒ නිසා නේද බිත්ති ගලව ගලව මේක වෙනස් කරන්නේ නිකන් තියෙන පොළව ආරනවා තෙරාසු කරනවා කාලයක් ගිලක ටයිල් කරනවා පස්සේ පිරිගරුඩ ගල්නවා පුළුවන් නම් රංකාවුන ගනලා මේක අතුරන්න පුළුවන් නම් එහෙමත් කරනවා සෑයීමටපත් වෙන්නේ නැහැ අපි උපත්යෙන් අපට කයක් ලැබිලා තියෙනවා පින්වත්නි. ඒක කළු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, තලෙළු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පෙර සංසාරයේ කර්මයට අනුව ඒක ලැබුණේ සන්තෝෂයෙන් ඒක පිළිගන්න එපාය. රටේ නැති ක්‍රීම් ಜಾති ගාගෙන උදේ ඉඳලා රෑ වෙනකම් මාන්ස් වෙනවා මේ පොත් අපිට ඕන විදිහට පාට කරන්න, වෙනස් කරන්න, අපට ඕන විදිහට නඩත්තු කරන්න ලද දෙයින් සෑයීමටපත් වෙන්න අපේ මානසිකත්වය ඇදිලා නෑ. මේ හැම තැනම පින්වතනේ ඉපදිලා පැවතිලා විනාශ වෙලා යන ක්‍රමයක් නෙමෙයිද තියෙන්නේ අපි හැමෝම ඉපදුනා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා උදෑසන කණ්ණාඩිය බලනකොට ගමනක් යනකොට කණ්ණාඩිය බලනකොට ඇත්තටම බලන්න ඕනේ මගේ තරුණකම නෙමෙයි ලස්සන නෙමෙයි මන් තුළින් සිහි කරගන්න ඕනේ අනේ තරුණ කාලේ මොනතරම් ලස්සනට හිටියද දැන් මම වයසට ගිහිල්ලානේ මගේ මූණේ වැලි වැටිලානේ මගේ කිසකෙස් පැහිලානේ මෙන්න මේ බලන්නයි කණ්ණාඩිය තියෙන්නට ඕනේ පුළුවන් නම් අවුරුදු 70 කෙනා 35 වගේ රඟපාන්නේ කොහමද ඔන්න ඕම එකක් නෙමෙයිද බලන්නේ එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි මේ බෝසත් චර්යාවේ තමයි ජීවත් වෙන්නේ තුන්තරා බෝධියකින් එකක් පතන අපේ ජීවිතවල සෑම මොහොතක් ගන්න පින්වතුනි මේ සම්පුස්ස කෝච්ච සුබරෝච කියන එදා 500ක් ස්වාමීන් වහන්සේලා රාත්‍රිච්ච ධර්මය අපගේ ජීවිතවල පුරුදු කරන්නට ඕනේ මේක දෛනික ජීවිතේ පුරුදු පුහුණු කරන්නට ඕනේ ගොඩාක් පින්වතුන් ඉන්නවා වැඩපළවල වැඩ කරනකොට තමන්ගේ නිලතල බලතල වලින් සෑයීමටපත් වෙන්නේ නැහැ අනේ මට නියෝජ්‍ය කළමනාකාර ලැබෙනවා නම් දැන් ඉන්න මිනිස්සයා දැන් ගාලා එලවන්න එපාය. එහෙනම් මොනවරි කුමන්ත්‍රණයක් කරලා කේලම් කියලා අර මිනිස්සයාව නැත්තටම නැති කරලා අර තනතුර ලබා ගන්නවා. පසු කාලේ ඉන්නකොට සාකාර කළමනාකරු මදි කළමනාකාර තිබුණොත් හොඳයි කියලා දැන් කළමනාකාර තනතුර ඉන්න මිනිස්සයා එලව ගන්න. දැන් රටේ නැති මාන්සි දැන් දරන්නේ නැද්ද? කවදාද දවසක පින්වතුනේ අධ්‍යක්ෂක ජනරාල් වෙන්න හිටපු දවසක ඒ ආයතනයේ ලොක්කතය එළවන්න කුමන්ත්‍රණය කරනවා ඒ ආයතනය කඩාකප්පල් කරලා අයිතිය ගන්නත් වැඩ කරනවා ඒ තු එක කවදාවත් සංසිඳන චරිතයක් නෙමෙයි අපි යම්කිසි සේවාවක් කරනකොට අපි සාමාන්‍ය මට්ටමේ වැඩ කරනකොට එතන නියෝජ්‍ය විදුහල්පති වෙන්න හදනවා විදුහල්පති වෙන්න හදනවා අධ්‍යාපන කොමසාරිස් වෙන්න හදනවා මේවා කවදද සංසිඳෙන්නේ කිසිම නාම රූපයකින් මේ සිත සංසිඳෙන්නේ නැහැ පින්වතුනි පිරිණිවීමෙන් පමණයි මේක සංසිඳෙන්නේ. ඇයි මෙච්චර අධ්‍යාපනයක් ලැබලා මිනිසත් භවයක් ලැබලා මේ පුංචි දේ තේරෙන්නේ නැත්තේ? කසාද බඳලා සංසිඳින්න කෙනෙක්ව අත්උස්සන්න බලමු. ගෙවල් නදලා සංසිඳිච්ච කෙනෙක් අත්උස්සන්න බලමු. අම්බ කරලා සෑයීමටපත් වෙච්ච කෙනෙක් අත්උස්සන්න බලමු. ලෝකයේ පළවෙනි කෝටිපතියක් පින්වතනේ තාම වැඩකොළවල් වාලා නැහැ. තාම රැඳවල් දෙකේ මාංශ වෙනවා. හේතුව ලෝකයේ පළවෙනි කෝටිපතියා වෙලා එයාගේ වැඩකොළේ දොරවල් අරන පැය 24ම ඒගොල්ලෝ සෑයීමටපත් වෙලා නැහැ. මේ නාම රූප වලින් සෑයීමටපත් වෙච්ච පුරුෂයෙක් ඉන්නවද මේ නාම රූප වලින් සෑයීමටපත් වෙච්ච කාන්තාවක් ඉන්නවද මේ ලෝකයේ කිසිම දෙයකින් සෑයීමටපත් වෙන්නේ නැත්තේ සියලු සත්වය සෑයීමටපත් වෙන්නේ තමන්ගේ රාත්බෝධිය පිරිනිවීමෙන් එහෙනම් සෑයීමටපත් වෙන ධර්මය අපි වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ සෑයීමටපත් වෙන දේ අපි වඩන්නේ නැහැ නොසෑයීමටපත් වෙන දේ රාදවල් දෙකේ මාන්සි වෙලා වඩනවා සමහර වෙලාවට කවුරුහරි බැන්නාම නින්දා අපාස කළාම හරියට තරහා යනවා. ඇයි පින්වතුනි සෑයීමටපත් වෙන ගුණේ නැත්තේ? හැමතැනම තියෙන්නේ හේතුඵල ධර්ම නම් අපි බැන්නොත් විතර නේද අපිට බැනුම් ඇහෙන්නේ. අපි දුන්න දෙන්නේ පින්වතුනි අපට ලැබෙන්නේ. ඇයි මේ දේ අපට වටහා ගන්න බැරි? එහෙනම් මේ ලෝකේ අපට හැෙන සෑම නින්දාවක්ම අපකීර්තියක්ම විවේචනයක්ම අපි දීපුවා මේ බණින මිනිස්සු කවුරුත් නෙමෙයි අපි දීපුවා ගෙනල්ලා අපට බාර දෙන තැපල් කරුවා ලියුමක් ගෙනාවම ඇරලා බලලා අනේ මට උපාධිය ලැබුණා කියලා ලියුම්කාරයා බදාගෙන සන්තෝෂ වෙන මිනිස්සුත් නැහැ කිරියාමා මැරුණායි කියලා ඒකේන විදුලි පණිවිඩය ගෙනාපු මනුස්සයව ගස් බඳකට ගහපු මිනිස්සුත් නෑ. ඇයි පණිවිඩය ගෙනාපු මනුස්සයා නෙමෙයි කිරියාමාගේ මරණයට හේතුව. ඒ මනුස්සයා තැපෑලේ පණිවිඩය ගෙනාවා විතරයි. අපට අලාභාමි උනායි කියලා ලියුම ගෙනාපු මිනිස්සයාට බණින්න සිරිතක් තියනවාද? හැබැයි ඒක දැන් අපේ ජීවිතේ සිරිත වෙලා කිරියම්මා මැරුණයි කියලා ටෙලිග්‍රෑම් එක ගේනවා අර තැපල් කරුවා ගස් බඳලා ගන්නවා මොකද අපේ කිරියම්මා මැරුණයි කියලා පණිවිඩය ගෙනාවා මේ මිනිස්සයා මොනවා කරන්නද කිරියම්මා මැරුණාට අපි බැන්නා ඒ බැනුම මේ සතරමා භූතයා මේ සත්‍ය අපට පූජා කරනවා ඒ මනුස්සයා මොනව කරන්නද අපි බැනපු දේ එයා ගෙනල්ලා බාර දෙනවා අපි ඒක දන්නේ නැහැ අර බාර දෙන්න ආපු මනුස්සයාට විරුද්ධව නඩු දානවා ඒ මනුස්සයාට වෛර බඳිනවා දැන් අර තපල් කරුවාට දඬුවම් කරනවා වගේ වැඩක් නෙමෙයිද අපි කරපු ප්‍රශංසා අපි කරපු ගෞරව මේ විදියටම මේ නාම රූප වලින් ලැබෙනවා පින්වතුනි අපි කරපු නිന്ദා අපාස හැම දෙයක්ම අපිටත් මේ විදියටම ලැබෙනවා එක උපාසක පින්වතෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමිනේ අර මිනිස්සයා උපාසක මාත්‍යා අපේ හාමුදුරන්ගේ දායකයෙක් නේද මංග 10 කෙනෙක් නම් නෙමෙයි. හැබැයි එනවා යනවා මොකද්ද ප්‍රශ්නය? නෑ ඒ මිනිසා මගේ භාර්යාව කෙරේ අමුතු විදියට බලනවා, රාගයෙන් බලනවා. එයාට අවවාදයක් දෙන්න ඕනේ. මම hina වෙලා කුටියට යන්න පිටත් වුණා. මම ටිකක් අමනාපයි. ඇයි ඒකට උත්තරේ දුන්නේ නැත්තේ? අනේ ස්වාමීනි මොකවත් කිව්වේ නෑ. මං ඒකට උත්තරයක් දෙන්නම්. ඒ කියන උපාසක පින්වතාට පණිවිඩය දීලා ගෙනල්ලා ඊට පස්සේ ඒ ආකාරයට බලන් දෙපා කියලා අවවාද කරන්නම්. හැබැයි ඔය ආකාරය යනකොට අනුන්ගේ භාර්යාවරු බලන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්ද? කිසිම කාන්තාවක් රාගයෙන් තෘෂ්ණාවෙන් කිසිම අනවශ්‍ය සිතුවිල්ලකින් බලන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් දැන් මේ දැන් මම යාව ගෙනල්ලා අවවාද කරන්නම්. පුළුවන් ද කිව්වා මෙයා බිම බලාගත්තා. එහෙනම් තමන් මේ ලෝකෙ ඉන්න හැම කෙනා දිහාම රාගෙන් බලනවා. තමන්ගේ කෙනා කවුරු හරි බැලුවාම පොළු අරගෙන යනවා. ඒ මනුස්සයාගේ අතපය කඩන්න මොනතරම් අසාධාරණ ලෝකයක්ද මේක? ඇයි පින්වතුනි අපේ ඇසේ තියෙන මේ ලී ටික අපි සුද්ධ කරන්නේ අනුන්ගේ ඇහැ හොඳට හැරලා පිටින් දදනවා. කටපුරා වත්තට ඒක ගිලින්න අපට ප්‍රඥාවක් නැහැ. කටේ තියෙන කැම ටික ගිලින්න අපට කල්පනාවක් නැහැ. අනුන්ගේ ඇසේ තියෙන ඒ රොඩු ටික යවන්න පිඹින්න හදනවා. පිඹින එක හොඳ වැඩක් හැබැයි සේරම තියෙන බත්තර ටික ඇසට ගියාම අර ලී කුඩු වලට වඩා අමාරුවක් වෙන්නේ නැද්ද? ඔන්න ඕක තමයි අපි අද වර්තමානයේ ජීවත් වෙන මානසිකත්වය මේවා අදා ගන්න එපාය. මෙච්චර කාලයක් ඉපදිලා ඉපදිලා මේ මෝඩකම් තමයි අපි කළේ. අනිත් අයට පේන්න ලොකු ලොකු වාහන අරගෙන මේ යකඩ කෑලි අපි නඩත්තු කරනවා. අනිත් අයට පේන්න වටිනා කරන දේවල් අද ගන්නවා. අනිත් අයට පේන්න විමාන වාගේ ගෙවල් දොරවල් අදා ගන්නවා. හැම දෙයතුලින් අපි මේ මාන්නයක් නෙමෙයිද පින්වත්නි අදාගත්තේ. අපි අනේක වාරයක් මේ ලෝකේ ඉපදිලා ඉපදිලා පුංචි අබහැට වාගේ එකතු කරපු කුසල් වලින් නෙමෙයිද මේ මිනිසක් භවය ලබාගත්තේ බල්ලෝ වෙලා ගෙවල් වල දොරකඩ වලට වෙලා බුදියාගෙන අපි රාදවල් දෙකේම මුර කරනවා අපට කවුද ලෙඩේ වාඩි දුන්නේ අපට පඩි ගෙව්වද ගමේ යන්න අපට කවුරු අපට උදව් කළාද කිසිම දෙයක් නැහැ ලෙඩන දුකට අපිට කිසිම බේතක් නැහැ. ඒ ත්‍රාදවල් දෙකේ මුර කරලා මුර කරලා අර මිනිසුන්ගේ ආම්පුතාගේ දේපල රැකලා දීලා කුසල් ටික එකතු කළා ගවයෝ වෙලා බර හැදලා හැදලා පඩියක් නැතුව කිසිම වතුර ටිකක් කැම ටිකක් නැතුව අම්බ කරලා දීලා හැඟේ තියෙන කිරි ටික දීලා අපි එකතු කරපු කුසල් වල අවසාන ප්‍රතිඵලය මේ මිනිසක් භවය මේ තරම් සංසාරේ ඉපදිලා දුක් වෙලා ලබාගත් දුර්ලභ ගණේ අවස්ථාව බලන්න පින්වතුනි රාගයට මේක සම්පූර්ණම යටපත් කරලා ලෝභයට යටපත් කරලා ද්වේෂයට යටපත් කරලා ඇයි පින්වතුනි මෙච්චර බොළඳ වුණේ අපේ ජීවිතේ තියෙන්නේ. ගෞතම සම්බුද්ධ ශාසනය තමයි අපි හැමෝම පිරිනිවන් පාන අවසාන ශාසනය. අපි හැමෝම දැන් මේ කමටන් වඩන්නට ඕනේ. අපේ කුසලයට අනුව මේ හැමදේම ලැබිලා තිනවා. අපට කුසල් නැහැ. ඒ නිසා ලැබුන්නේ අපි ලැබිච්ච දෙයට සෑහීමටපත් වෙන්නේ සන්තෝෂයටපත් වෙන්නේ හැබැයි නොලැබිච්ච දෙයට පුදුමාකාර විදිහට කම්පා වෙනවා. ලැබිලා තියෙන දෙයට සෑහීමටපත් වෙන්න ඕනේ පින්වතුනි. එක තාපසයෙක් හිටියා පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා හරියට දුකයි එයාට. කම්පාවෙන් බලාගෙන ඉන්න පාත්‍රය දිහා. එතකොට මං අහුවා ඇයි පින්වත් ස්වාමිනී පාත්‍රය දිහා බලාගෙන හඬනවා වාගේ දුකෙන් ඉන්නේ මොකක්ද හේතුව? මට ටිකක් එම්බ්‍රිසාව තියෙනවා. මේකින එම්බරිසාට සරට හම්බ වුණා හොඳයි. හැබැයි අද මොකවත් හම්බ වුන්නේ බලන්න යා ලැබිච්ච නැති දේ ගැන කම්පා වෙනවා. හැබැයි ලැබිලා තියෙන පාත්‍රයේ අතේ තියෙන දේ ගැන සන්තෝෂ වෙන්න යාට අමතක වුණා. මේක නෙමෙයි අද අපේ වර්තමාන ජීවිතය. අද අපේ ජීවත් වෙන්න රස්සාවක් තියෙනවා, වැටුපක් තියෙනවා, පුංචි ගෙයක් තියෙනවා. දෙමෙන්න නැතු වෙන්න මේකෙන් සෑයමටපත් වෙන්නේ නැහැ. පරම්පරා 20කට දීපල ඕනේ. අපේ ගෙවල් වල කාමර අපිටවත් හොයාගන්න බැරි තරම් 75ක් විතර කාමර ඕනේ. අපේ ළමයි වරන්ඩ පඩියට මිනිස්සු දාන්න ඕනේ. ඇයි? ළමයා ගෙදර කොහෙ ඉන්නවද කියලා අපට හොයාගන්න බෑ. ඒ තරම් ගේ අක්කර 20ක් විතර ලොකුයි. මෙන්න මේ தත්වය තමයි අපට සෑයීමටපත් වෙන්න බැරි தත්වය. මේ නිසා තමයි මේ ලෝකේ අපි හැමෝම නැවත නැවත ඉපදිලා දුක් විඳින්නේ. මෙන්න මේ සන්තුෂ්ස කෝච සුබරෝච කියන පණිවිඩය එදා ඒ ස්වාමීන් වහන්සේලා 500කට නෙමෙයි දුන්නේ. අද මේ ධර්මයේ ශ්‍රවණය කරන අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දැන් හිතා ගන්න අපි හැමෝම වැඩපොළවලට යනවා. තපෝවණේ තමයි අපේ වැඩපොළ මේ ගෙවල් දොරවල් තමයි අපේ වැඩපොළ අපි ජීවත් වෙන පරිසරය සමාජය තමයි අපෝ අපගේ තපෝවණය දැන් ඉඳලා මේ කමඨාන වඩන්න හැම දේ තුලින්ම සෑයීමටපත් වෙන්න තියෙන රස්සාවෙන් සෑයීමටපත් වෙන්න අම්බෙන පඩියේ සෑයීමටපත් වෙන්න භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ සෑයීමටපත් වෙන්න ළමයි ඉන්නවා නම් ඒ ළමයි පිළිබඳව සෑයීමටපත් වෙන්න ඉගෙන ගන්නවා නම් ඒ අධ්‍යාපනයේ සෑයීමටපත් වෙන්න ඉගෙන ගන්න නැති මෝඩ ළමයි ඉන්නවා නම් ඒ ඒ මෝඩ ලොකු ළමයි නිසා සෑයීමටපත් වෙන්න හැම දේ තුලින්ම සෑයීමටපත් වෙනවා නම් සිත බලාවදින්දී නිවිලා යනවා පින්වතුනි හැයින හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙන්න මගේ කර්මය මට හැයින්නේ පෙර සංසාරේ මං කුමක් දුන්නද ඒක තමයි ඇයෙන්නේ ඒක නින්දාවක් වෙන්න පුළුවන් ප්‍රශංසාවක් වෙන්න පුළුවන් ඒ දෙකෙන්ම සෑයීමටපත් වුණොත් තමයි අටලෝදාමෙන් අපි නිදාස් වෙන්නේ එහෙම නැත්නම් හැමදාම අටලෝදාමෙන් ගැටි ගැටි නැවත නැවත ඉපදෙනවා මේ අවස්ථාවෙන් අපි සමහර විට නිවන් දකින්න බැරි වුණොත් පිරිනිවන් පාන්න අපි දක්ෂ නොවුනොත් ඊළඟ භවයේ මිනිසක් භවයේ ස්වභාවයක් තමයි කියන එකට කිසිම සාතිකයක් නැහැ පින්වතුනි කිසිම කෙනෙක්ගේ වගකීම ලබා ගන්නෑ එහෙනම් මේ වෙනකොටත් මිනිසක් බව ලැබිලා තියෙනවා එහෙනම් මේක තමයි අපි පිරිනිවන් පාන අවසාන භවය දැන් ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ අපට ලැබෙන සෑම ආහාරයක්ම අපි සෑයමටපත් වෙන්න ඕනේ දානය අපට කුමක් පූජා කළාද ඒ පූජා කරපු දේවල් තමයි දැන් අපට ආහාර පාන වශයෙන් ලැබෙන්නේ අපේ සෑම වත්තනක්ම අපි දීපු දානවල ප්‍රතිඵල කුමක් දුන්නද ඒකට අනුව තමයි ලැබෙන්නේ පිමතනේ අපි ඒ සෑම දෙයක් වලින්ම සෑයමටපත් වෙන්න ඕනේ සමහර අය ඉන්නවා අනේ මට මාර්ගඵලයක් නැහැ. සකු르දාගාමි උන්නේ තාම මට අනාගාමි ඵලයක් නැහැ. ප්‍රඥාව තාම වැඩිලා නැහැ. අරහාඳුර වාගේ මට ප්‍රඥාව තියෙන්න ඕනේ. අර සරියුත්තාඳුර වාගේ කල්පනා කරන්න ඉතන්න මට අවබෝධය තියෙන්න ඕනේ කියලා අනන්ත අප්‍රමාණ වාඩි වෙලා කම්පා වෙන දුක් වෙන පින්වතුන් මේ ලෝකේ ඉන්නවා. හැබැයි මට ප්‍රඥාවක් නැහැ කියන එක තමන්ට තේරුණා නේද? ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක්ද? ඒ දැනුම ගැන ඉතලා සන්තෝෂ වෙන්න එයාට අමතක වුණා අර නැති ප්‍රඥාව ගැන ඉතලා දුක් වෙන්න එයා දක්ෂ වුණා බලන්න එයා තුල නොසෑහෙන ගුණය එහෙනම් මට අධ්‍යාපනයක් නැහැ, අධ්‍යාපනයක් නැහැ කියලා තමයි යථාර්ථවත් වෙනවා. අනිත් අය ඉදිරිය අසරණ වෙනවා, නියතමානී වෙනවා. එහෙනම් අධ්‍යාපනයේ තියෙන කට්ටියට තියෙන මාන්නය, උඩඟුකම, ඉතුවක්කාරකම, අහංකාරය අද අධ්‍යාපන නැති නිසා මට නැහැ. එහෙනම් අධ්‍යාපනය තිබිලා මේ කියන අගුණ මන් තුල තිබුණොත් ඒක නැති කරන්න මොන තරම් මම වෙහෙසෙන්න ඕනද? එහෙනම් අධ්‍යාපනයක් නැතුව මගේ නම ලියා ගන්න බැරි තරම් මම අද මෝඩයෙක් කියලා ඉපදුනා. අන්න ඒ තුලින් මට නියතමානිකම ලැබුණා. අනිත් අය ඉදිරියේ මං අසරණ වෙනවා. අනිත් අය ඉදිරියේ යටහත්පාත් වෙනවා, කීකරු වෙනවා. එහෙනම් අධ්‍යාපනය ලැබිලා ලැබෙන්නේ නැති ගුණ ධර්ම අධ්‍යාපනය නැතුල ලැබුණා. එහෙනම් මට නැති අධ්‍යාපනය නිසා මං සන්තෝෂ වෙන්න වටිනවා නේද? එහෙනම් මේ කියන සෑම ධර්මතාවයක් තුළින්ම අපි සෑයීමටපත් වෙන්න ඕනේ පින්වත්නි සම්පූර්ණම බණ අපට තේරුන්නේ නැහැ. ඒ ගැන කියලා අපි කම්පා වෙනවා. හැබැයි බණපද දෙකක් තේරුණා. එක කාරණාවක් වැටුණා. ඇයි වැටහිච්ච එකට අපි සෑයීමටපත් වෙන්නේ නැත්තේ? තේරිච්ච එක ගැන ඉතල අපි සන්තෝෂ වෙන්නේ නැත්තේ. එහෙනම් මේ කියන අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අද මේ තප්පරේ ඉඳලා මේ කමටහන වඩන්න ඕනේ. අපි හැමෝම මෙච්චර මෙච්චර කාලයක් හරියට බුදුන් සරණ ගියාද, ධම් සරණ ගියාද, සංඝ සරණ ගියාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ ඉඳලා අපි නිවැරදිව යනවා. හැම දෙයක් වලින් අපි සෑයීමටපත් වෙනවා. පේන හැම දෙයක් තුළින් අපි සෑයීමටපත් වෙමු. ඇයෙන හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙමු. සෑයීමටපත් නොවුනොත් අනිවාර්යයෙන්ම ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලයන් නිර්මාණය වෙනවා. ඒ තුළින් ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස නිර්මාණය වෙනවා. එහෙනම් දැන් ඉඳලා දකින්න හැම සමාජය තුළින්ම සෑයීමටපත් වෙලා ඇස්වලින් නිර්මාණය වෙන කර්මය අවෝසි කරනෝ ඇහෙන හැමදයක් තුළින්ම සෑයීමටපත් වෙලා ඇසීම නිසා නිර්මාණය වෙන කර්මය අවෝසි කරනෝ රස නිසා අපට ඇති වෙන කෑදරකම ලෙන්ගතුකම ආසාව කියන රස නිසා නිර්මාණය වෙන සෑම කුසලයක්ම අකුසලයක්ම ඒ ඒ කුසල් අකුසල් වශයෙන් දැකලා සෑයීමටපත් වෙලා ඒ රස තුළින් නිර්මාණය වෙන කර්මය අවෝසි කරනෝ අපි ජීවත් වෙන පරිසරය, ජීවත් වෙන රටාව පරිභෝජනය කරන සෑම භාණ්ඩය ඇතුළෙම සෑම ස්පර්ශය ඇතුළෙම අපි සෑමටපත් වෙලා ස්පර්ශය නිසා අටගන්න කර්මය අවෝසි කරමු. සෑම චෛතසිකයක් නිසාම නිර්මාණය වෙන සෑම කර්මයක්ම ප්‍රඥාවෙන් දැකලා අවෝසි කරමු. අසකන දිව නාසයේ සමසිතෙන් සතුස්ස පෝච සුබරෝච කියලා හැම දෙය තුළින්ම පේනවා, ඇහෙනවා, දැනෙනවා, අහගෙනවා, සිතනවා තුළින් අපි සෑමටපත් වෙනවා වඩනවා නම් මේ වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයිද හේතුඵල ධර්ම කරුණ නෙමෙයිද මේ ජීවත් වෙන්නේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් නිවැරදි දැක්ම තුල නෙමෙයිද මේ ආර්ය ජීවිතයක් අපි ගත කරන්නේ එහෙනම් සෑම දෙයකින්ම මේකේන අටලෝ දාමින් අපි නිදහස් වෙනවා දුක තියෙනවා සැප තියෙනවා ඒ හැම දෙයකෙම නින්දාව තියෙනවා ප්‍රශංසාව තියෙනවා ලාභය තියෙනවා අලාභය තියෙනවා කැමැත්ත තියෙනවා අකමැත්ත තියෙනවා මෙන්න මේක තමයි අපි සෑයමටපත් කරන්නට ඕනේ මෙන්න මේකේන අටලෝ දාම අසකන දිව නාසය සමසිතේ සෑයමටපත් කරන්න පුළුවන් නම් ඒ සෑයමටපත් වීම තුළින් අටලෝ දාමෙන් නිදහස් වෙනවා ඒ කියන්නේ මේ ලබාපු මිනිසක් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න අපි සුදුසුකම් ලබනවා එහෙනම් මේ ආර්ය ධර්මය අපි හැමෝම මේ මොහොතේදී ඉඳලා වඩමු දැන් ඉඳලා සෑයමටපත් වෙන්න ලැබෙන හැම දෙයක්ම සෑයමටපත් වෙන මානසිකත්වය අඩන්න නැති දේවල් වලට කම්පා වෙන්න එපා තියෙන දේවල් වලට සන්තෝෂ වෙන්න සිතට පුරුදු කරන්න ඇහෙන්නේ නැති දේවල් නිසා කම්පා වෙන්න එපා ඇහෙන දේවල් වලට සන්තෝෂ වෙන්න අපට යම්කිසි කෙනෙක් ප්‍රශංසා නොකරුවත් බනිනවා නම් බැනලාරි කතා කරනවානේ ඒ මරි එයා ඊටවත්කම නඩත්තු කරනවා බැනලාරි කතා කළා ඒක කොච්චර සන්තෝෂයක්ද ඒ තුලින් සෑයමටපත් වෙන්න මෙන්න මේ විදිහට අපි ගත කරන සෑම මොහොතක් ගානේ අපේ ජීවිතයේ පුරාවටම ආයතන හයෙන් මේ කියන සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම සෑයීමටපත් වෙන්න පුළුවන් නම් ඒ සෑයීමටපත් වීම තුළින් අටලෝදාමෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම කෙනාගේම අවසාන භවය කියලා අපි පොරොන්දු වෙනවා අපි හැමෝම මේ බුද්ධ ශාසනයේ මේ මිනිසක් භවයේම රාහත් වෙලා පිරිනිවන් පානවා එනම් මේ ධර්මයේ කමඨාන උදවට සිතේ ධාරණය කරගන්න වැඩකොලේට වඩන්න සමාජයට වඩන්න ගෙදරවලට වඩන්න හැම මොහොතක් ගානේ සෙනෙහක් ගානේ නිතර නිතර සිහිය පවත්වමින් මේ ආර්ය ධර්මයේ කමඨාන වඩලා තමන්ගේ මේ මිනිසක් භවයේ තුලම රාත්මෝදයෙන් නිවන් පාන්න මේ කමඨාන මේ තුලින් ලබාගත්තා අවබෝධය දැනුම අප සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසක් භවයේ තුලම පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම දරුවන් සරණයි